අන්න ඒක තමයි අර බැහැ ගන්නවා ඔලියන්තියේකේ අතිදාවන්තියේකේ කියන්නේ දැන් එකිනෙක ඉන්නවා බැහැගෙනම ඉන්නවා. ඒකට එන්නේ නැහැ. ඒ කියන එකට එන්නේ නැහැ. අනිත් කෙනෙක් ඉන්නවා අතික්‍රමණය කරලා. ඒක නෙමෙයි මේ. දැන් ඔන්න අපි හිතමු හඳුනා ගැනීම තමාය කියලා අප හිතන මේ මේකයි වැරද්ද කියලා දැනගන්නවා. දැන් අර දේ දැන ගැනීම කියන කාරණාවනේ සක්කාය දිට්ඨිය සැබෑම බුහුතත්වය. ඒ සැබෑම බුහුතත්වයේ කියන කාරණාව අතික්‍රමණය කරලා අතිදහවණයකට ගිහිල්ලා අන්න ඉල්පෙනවා දැන්. හතටුයි හැබැයි. ඇයි දැන් හඳුනා ගැනීම තමයි කියලා ගත්තා නෙවෙයි. ඒක වැරදි කියලා හම්බුණා නෙවෙයි කියලා සතුටු වෙනවා. ඉල්පෙනවා. තව කෙනෙක් අනේ මේක කිව්ව එක මේක අමාරුයිනේ මේකට යන්න බෑනේ කියන ඒකට යන්නේ නැතුව මොකද වෙන්නේ? අනේ ඒකට යන්නේ නැතුව අර බහැගෙනම ඉන්නවා ඒ අති මොකක්වත් කරන්න යන්නේ නැහැ. මෙන්න මේකත් එක්ක නේද මේ ලෝකයේ ඉන්නේ. ඇයි මේ? අර බුදුරන් වහන්සේ කිව්ව දේ විදිහටම අහන්නේ නැහැ. යෝනිසෝම දැන් දැන් හිතලා බලන්නකො පින්වතුනි මේ පොඩි කල්පනාවක් කරලා බලන්නකො. අපට බුදුරන් වහන්සේගේ ධර්මයේ ඇහෙනවා නම් අපි ධර්මයේ හිතනවා නම් අපේ ජීවිතයේ තුල තිබිය යුතු අංගය මොකද්ද? යෝනිසෝ මනසිකාරය අපි හිතන්නේ ආ දැන් අපි යෝනිසෝ මනසිකාරය කරනවා කියලා හිත හිත හතුටු වෙනවා. ඒක විචක්ෂණශීලී බවක් හැම වෙලෙම ඒකනේ තියෙන්නේ. ධර්මයේ ඇහුන් නැති නිසාමයි සත්‍ය කවේසී කියන ධර්මයේ ඇහුන් නැහැ කියලා කියන වචන ටික ඇහෙනවා. Taman tamange ටිකනේ දාගන්නේ. ඒ නිසා Taman tamange ටික දාගත්ත නැත්නම් අන්න එයාට හැම වෙලෙම මොකද්ද කිව්වේ කියලා හොයන ගතිය එනවා. ඒ කල්පනා කරන අන්නේ බෝධිය ඉස්මතු වෙනවා. ඒ බෝධියට පාක්ෂික වෙන ධර්ම. අන්න බෝධි පාක්ෂික ධර්ම කියන්නේ. ඒ බෝධියට වෙන බෝධි වලට එහෙම නෙමෙයි. එතකොට ඒ බෝධියට පාක්ෂික වෙන ධර්ම එක තමයි අර ඥානතෝ පසත වෙනකොට නිවීම කරා යොමු දැන් මම පුංචි උපමාවක් කියන්න අපි මේ මේක ඔන්න අපි දැන් සිල් රකින්නවා අපි දැන් මෙව්වා කරනවා අපිට දැන් මේක සක්කායදිට්ඨිය කියලා නැත්නම් අපිට ඒක තේරෙන්නේ නැහැ මොකක් හරි කියලා අපි මේ දෙපැත්තට කරකැවෙන කාරණාව තේරුම් ගන්න පුංචි උපමාවක් කියන්න. දැන් අපි හිතමුකෝ මෙහෙම මම ඔක මේ නිතරම කියලා දීලා තියෙන කරුණක් තියෙනවා මීට ඈත අතීතයේදී ඔබත් සමහර ලාවට අපේ නිතර ධර්ම දේශන අහන අය ඉන්නවා නම් අහලා ඇති වාහනයක ගමනක් යනවා කියන එක. මම මේක පැහැදිලි කරේ අනුරාධපුරේ ඉඳලා මාතලේ ආරණ්‍යට වාහනේ එනවා කියන එක. එතකොට ඒ එනකොට දැන් මම මම දැන් මෙහෙට ආවට පස්සේ මෙහෙන් කවුරු හරි ඇහුවොත් මම අනුරාධපුරේ ඉඳලා ආවා කියලා මම කියනවා. හැබැයි මම බොරු කියන්නේ. මම ආවෙනේ අනුරාධපුරේ ඉඳලා. මම වාහනේ සීට් එකේ ඉඳගෙන හිටියේ. මම ආවනම් ඇවිදගෙන එන්න ඕනේ. මම මම එනවා කියන කෘත්‍ය තමයි මම ඇවිදගෙන ඉන්නේ. මම එනවා කියන කෘත්‍ය. මම සීට් එකේ ඉඳගෙන හිටියේ. ආවේ කවුද? ආවේ වාහනේ. වාහනේ ආවේ අනුරාධපුරේ ඉඳලා මාතලේට. ඇත්ත මේකනේ. හැබැයි වාහනේ අනුරාධපුරේ ඉඳලා මාතලේට ආවට වාහන දැන් එනවා කියන කාරණාවේ සත්‍යවාදී බව කතා කරොත් ගමන් වුණා කියන කාරණාවේ සත්‍යවාදී බව කතා වුණොත් වාහනේ රෝධ කරකෙමින් ආපු එකයි සත්‍යවාදී වෙන්නේ වෙන එකක් නෙමෙයි හැබැයි වාහනේට තියනවද ඔන්න දැන් මම අනුරාධපුරේ ඉන්නේ ඔන්න දැන් මම මාතලේට ආවා එහෙම එකක් වාහනට තියනවද නෑ නේද වාහනේට එහෙම එකක් නෑනේ හැබැයි වාහනේ ආවේ නැද්ද? ආවා. පිටේ ඉඳලා බලනකොට අපට පේන වාහනේ. හැබැයි වාහනේ ආවද? වාහනේ වාහනේ ආවා කියලා එකක් නැහැ. හැබැයි ආවා කියන එකක් නැති වුණාට ආවා. ආවා කියලා එකක් නැති වුණාට ආවා. හැබැයි ඒ එන එක ඒ එන්ජින් ක්‍රියාකාරීත්වය රෝධ කරගෙන එකට නේද මේ ආවා කියන නිර්වචනය නිවැරදි භාවය. වෙන එකක් නෙමෙයි. අපි අපි මේ සීට්ටකේ ඉඳගෙන ඔන්න යනවා කියලා දැනගන්න එක ඒක යනවා කියලා දැනගැනීමක් නිසා යන එක නෙවෙයිනේ. ගමන් කරන එක කරන්නේ වාහනේනේ. වාහනේ ගමන් කරනකොට ගමන් කරනවා කියලා දැනගන්නවා. ඉතින් ඒ ගමන් කරනවා කියන එකද නැහැනව. ගමන් කරනවා කියලා දැනගන්න එකනේ. ගමන් කරන එක නෙමෙයි. හැබැයි ගමන් කරන එක හොයාගෙන යන තැනදී වාහනේට ගමන් කිරිල්ලක් වාහනේ පැත්තේ ඉඳලා බලද්දී දියදිලා නැහැ. හැබැයි ගමන් කරලා නැහැ නෙමෙයි. හැබැයි ගමන් කිල්ලේ බව පැත්ත ඉඳලා බලනකොට වාහනේ පැත්තේ ඉඳලා බලනකොට ගමන් කිල්ල වාහනේට ඔන්න දැන් මගේ රෝද කරකිනවා. ඔන්න දැන් මගේ එන්ජින් එක ක්‍රියාත්මක වෙනවා. ඔන්න දැන් මට තෙල් ආවා. දැන් මම එන්ජින් එක එහෙම එකක් වාහනේට නැහැනේ. වාහනේට එහෙම හැඟීමක් තියනවද? නැහැ. හැබැයි ඒ ඒක තමයි යනවා කියන කාර්යය. මෙන්න මේ වගේ පින්වතුනි මම උපමාවක් පැහැදිලි කරේ. සක්කාය දිට්ඨිය දැන සක්කාය දිට්ඨි බව රූප මේ හඳුනා ගැනීම මෙහෙමයි කියලා දැනගත්තා කියන කාරණාව දැනගත්තා නම් ඒක හරියට මම යනවා කියලා වාහනේ යද්දි දැනගන්න එක. මම දැන් අනුරාධපුරේ ඉඳලා මාතල යනවා කියලා වාහනේ යනකොට මම දැනගත්ත එක. මම යන්නේ නැතුව ඇත්තටම දැනගන්නේ. මම යන්නේ නැහැ. මම ඉඳගෙන ඉන්නේ. වාහනේ යන්නේ. හැබැයි මම දැනගන්නවා යනවා කියලා. අන්නේ වගේ වෙන්නේ. එහෙනම් බලන්නකෝ මේ මේ හිතන්න නැතිකමත් එක්කනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. හිතන්නේ. ඒ කියන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු මේ බෝධිය මොකද්ද කියන එක හොයන්නේ නෑ. බුදුරන් වහන්සේ පෙන්නපු බෝධිය ඒක හොයන්නේ නෑ. ඒකෙදි මේ ලෝකෝත්තර බව කියන නිර්වචනයට යන්න අර සත්‍ය ගවේෂී කියන කාරණාව ඊළඟට මම ඔබට පැහැදිලි කරේ පැවිද්දෙකුට දසධම්ම සූත්‍රය පැහැදිලි කරනවා කරුණ ටික. ගිහියෙකුට තාන සූත්‍රය පැහැදිලි කරනවා. මේවා නිතර ප්‍රත්‍යවේක්ෂා නිතර හිතන්නේ. කියන්නේ දවසකට කීප සැරයක් හරි කල්පනා කරන්න ඕනේ. කියන්නේ ඒවා ඒක හිතනකොට අන්න අර පසුබිම අර බීජ පොළොට දානවා වගේ. නැත්තම් බීජ ගල උඩ තියෙන්නේ. එයාට අර ගැම්මක් එනවා. උත්තේජයක් එනවා. කිං කුසල ගවේෂි භවය එනවා. අන්න ඒ කාරණාව එක තමයි මේ බෝධියට හේතු වන මේ හතහාගත බෝධිය. හතහාගතයන් වහන්සේ පෙන්න මෙන්න බෝධියත් එක්ක නිර්වචනයේද. නැත්තම් ඉදින්නේ කොච්චර කරත් ඉදින්නේ නැහැ. ගල උඩ තියලා වීජයට වතුර දාන එක විතරයි කරන්නේ. එතකොට මෙන්න මේ කරුණ ටික ඉස්මතු වෙන්න එනම් පින්වතුනි අපි ඉස්සරලා මේ බෝධිපාක්ෂික ධර්මයන් කියන කාරණාව පාක්ෂික ධර්ම වචන ටික හොයාගන්න කලින් ඒ පාක්ෂික වෙන්නේ බෝධියටනේ. ඒ බෝධිය මොකද්ද කියන කාරණාව හොයාගෙන බලන්නට වෙනවා. ඒකත් එක්කයි හොයන්න වෙන්නේ. එතකොට මේ බෝධිය කියන කාරණාව මොකද්ද කියන එකට අන්න බුදුරණවහන්සේ කියන්නේ කවුද කියන එක හොයාගන්න වෙනවා. බුදුරණවහන්සේ කවුද කියන කාරණාව තේරුම් ගන්න අර මේ අර්ථ ව්‍යංජන සහිත පෙන්නපු ධර්මයේ බුදුරණවහන්සේට අනුගත වෙන පින්වතුනි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ උත්මයාගේ දැන් අපි හිතමු මේ ලෝකයේ අසාමාන්‍ය ශ්‍රේෂ්ඨ උත්මයෙක් නේද හතාගතයන් වහන්සේ කියන්නේ. ඉතින් මේ අසාමාන්‍ය ශ්‍රේෂ්ඨ උත්මයාගේ වචනයකට අනුගත වෙන්න බැයි නම් එයාට ශ්‍රද්ධාවකෝ